කේන්තිය අඩු වෙන්න කේන්තිය නැති කරන්න. ඒකට මොනවද වඩන්නේ කියන ප්‍රශ්නය බොහොම ලස්සන ප්‍රශ්නයක ඒක වැදගත් ප්‍රශ්නයක්. මෙච්චර කාලයක් ඇහුවේ නැති වුණා දැන්වත් ඒක අහන්න අදහස පහළ වෙච්ච එකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මන් තුල තියෙන කේන්තිය නැති කරන්නේ කොහොමද? කේන්තිය නැති කරන්න මම වඩන්නේ මොනවද? මේක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. කේන්තිය නැති කරන්න එකක් වඩන්න නෑ. එහෙම එකක් කියනවා නම් මම මාර්ගේ වඩලා නෑ. මම දන්නේ නිවැරදි දේ. මම මේ පොතපත බලලා මේ මිනිස්සු නඩත්තු කරන කෙනෙක්. කේන්තිය නැති කරන්න වඩන් එකක් නැහැ. එහෙම වඩන් එකක් තියෙනවනේ ඒක වැරදි එකක්. කේන්තිය නැති කරන්න පුරුදු පුහුණු කරන්න ක්‍රමයකුත් නැහැ. හැබැයි කේන්තිය නැති කරන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද ඒ ක්‍රමය? කේන්තියට හේතුව හොයලා හේතුව නිරෝධ කළාම එතකොට අර වඩන් නැතුව නැති කරන්න නැතුව කේන්තිය අතුරුදහන් වෙනවා. එහෙනම් Tamanට කේන්ති ඇති වෙනවා නම් කේන්ති ඇති වෙන්නේ ඇයි කියලා පරීක්ෂා කරාම තේරෙනවා මම මේ මේ විදියට වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒවා වෙන්නේ නැහැ. මම මොනාර ඉල්ලුවාම විනාඩියක එක අතට හම්බෙන්න ඕනේ. අම්බුන් නැත්තම් ඉනිමගෙන් පැනලා ගන්නවා මම. ඇයි මම බලාපොරොත්තු වෙන විනාඩිය මේක ලැබෙන්න ඕනේ. හැබැයි විනාඩි දෙක ගියාම මට හරියට තරදක් මිටි කාගෙන මම කතා කරන්නේ. හැබැයි මම බලාපොරොත්තුවක් අදන පැයකින් ලැබෙන්න ඕනේ. මොනාර ඉල්ලුවාම පැය දෙකකින් ලැබෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් අදනවා. දැන් විනාඩි දෙක මාර ඉක්මන්නේ මිනිස්සු. බලන්නකො මේ ඉල්ලුවා විතර පැය භාගයකින් ගෙනල්ලා දුන්නා. ඇත්තටම අපි ඉල්ලලා තියෙන පැයකින් ඉන්නනේ. බලාපොරොත්තු වෙලා තියෙන පැයකින් ලැබෙන්න. හැබැයි ලැබිලා තියෙන පැය භාගයෙන් සන්තෝෂෙන් වාර ගන්නවා. වහන්සාරී කාර්යක්ෂමයි වහන්සාරී මේ එඩිතරයි බලන්න. පැය භාගයෙන් ගෙනාවා. හැබැයි එදා බලාපොරොත්තුනේ විනාඩියෙන් ලැබෙන්න ඕනේ. විනාඩියෙන් ෆ්ලයිට් එකෙන් ආවත් එන්න බෑ. එන්න එපා. ඇවිදලා එන්න එපා. මේ මනුස්සයා එකකින් හොයන්න එපා. ඒක විනාඩියෙන් දෙන්න එක ඉක්මනට හම්බෙන්න එපා. හොයන්න පැය භාගයක් යනවා නම් විනාඩියෙන් එන්නේ කොහමද? ඒ මාරි මාන්සෙලා මේක කොහමරි බඩමුට්ට පෙරලල් කරලා හොයාගෙන ආවනේ. ඒකට ස්තුති කරන්නේ පළු යන්න බයිනවා. අරක ගේන්නේ මෙච්චරලාද මිනිස්සු බුදියානි කියන්නේ කියලා බයිනවා. ඒ කියන්නේ මේ තරාව කියන එක හදන්න ක්‍රමයක් නෑ. හැබැයි තරාවට හේතුව නිරෝධ කරන්න කළාම අදන් නැතුව තරාව හැදෙනවා. ඒක ආයෙ හදන්න ඉතුරු වෙන්න එපායි. දැන් දන් දෙන්නේ මොනාර ඉතුරු වුණත් නේ. මොකවත් ඉතුරු වෙලා නැත්නම් එයා දාහන දෙන්නේ මොනවද? මොකවත් දෙන්න දෙයක් නැහැ. එහෙනම් තරාව හදන්නේ හේතුව නිරෝධ කරාම නිකන් හැදෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ තරාව හදන්න නෙමෙයි. මේ තරහා හැදෙන්නේ කොතනද? මොන හේතු නිර්මාණය වෙලාද මේක හැදෙන්නේ? ඒ හේතු ටික හොයලා නිරෝධ කරන මේක කමටාන. මේක වඩන්නට ඕනේ. තරාවක් යනවද? ටග් ආ හරි. මොකද්ද තරාව? මට සද්ද මේ අල්ලන්නේ මං සද්ද වලට කැමති නෑ මේගොල්ලෝ කෑ ගන්නවා සාකච්ඡා කරනවා මට කනක් ඇලින්න බෑ නිතරම සද්ද හැෙනවනම් මං කැළඹෙන තරම කොච්චරද කියලා මට දැනගන්න ලැබෙනවා නම් සද්ද ඇහෙනකොට මං කම්පා වෙන්නේ කොයි විදිහටද කියලා දැනගන්න මට ලැබෙනවා නම් සද්ද වලට ඔරොත්තු දෙන මානසිකත්වය හදන්න හදාගන්නකම මට නිතරම සද්ද ඇහෙනවා නම් මොනතරම් වාසනාවන්තද මං කියලා දැන් අදන බලාපොරොත්තුක් මේ විදිහට දැන් සද්ද ඇහෙනවා තාම කැළඹෙනවා හරි ඒ කියන කතාව ඇත්ත. තාම මේක හැදිලා නැහැ. ඒ හැම શબ્දතුලින්ම තමන්ගේ අඩුව හදනවා. શબ્දේ නැති වුනාම ගිහිල්ලා කියන හාමුදුරුවෝ අද සාකච්ඡා කළේ නැති ඇයි? නෑ අද සාකච්ඡා නෑ මොනවාරි සාකච්ඡා කරන්න ඕනේ. ඇයි? නෑ මං ඒ සබ්දයට කමටානක් වඩනවා. ඔබ වහන්සේලා මොනවාරි එකක් සාකච්ඡා නැත්තම් ඊයේ සාකච්ඡා කරපු එක අද ආයි සාකච්ඡා කරන්නකො. දැන් යාට සබ්දේ හැයෙන්න ඕනේ කියලා ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ තරාව ඇති වෙන්න තියෙන හේතුව හොයලා හේතුවයි නිරෝධ කරන්න ඕනේ. අපි හේතුව නිරෝධ කරන්නේ අර එන තරාව දත්මිටි කාගෙන ඉවසන්න එකක් වඩනවා. එහෙම වැඩෙන්නේ නැහැ. එහෙම කමටාන් නැහැ ලෝකේ. එහෙම වඩනවා නම් තරාව හැදෙන්නේ නැහැ. වෙන එකක් හැදෙනවා. දරාගෙන ඉන්න බැරි පටිගයක් ඇති වෙනවා. අදිරුදිර පීඩන හැදෙනයි. ඒක ඉවසගෙන ඉන්න බෑ. ඇතුලේ කම්පා වැඩි මේක දරාගෙන ඉන්නවා කුටිය වාගෙන. ඒක කමඨාණක් නෙමෙයි. ඒක අවිද්‍යාවක් වැඩෙන්නේ. නියම විද්‍යාව මොකද්ද? ආර්ය කමඨාන මොකද්ද? අපි කෙලෙසට පාර දෙන්නේ නැහැ. කෙලෙසට හේතුවටයි පාර දෙන්නේ. දැන් අපි රාගයක් ඇති වුණා. රාගය නැති කරන්නේ කොහොමද? රාගය නැති කරන්න බෑ ඒක ඵලයක්. මල නැති කරන්නේ කොහමද? ඕනනම් මල් පිපෙන්න තියෙන ගා නැති කරන ක්‍රමය කියලා. මොකද්ද? ගායන් ළඟ අඟල් දෙකකට මෙහා පැත්තෙන් අඩියක් විතර ආරලා මුදු මුල කියලා එකක් ඇති ඒක කපන්න. එතකොට ගා මැරෙනවා. මල් ගා තියෙන්න එපා මල් ලැදෙන්න. එහෙනම් කෙනෙක් දිහා දැක්කාම රාගය හැදෙනවා නම් රාගයට හේතුව මොකද්ද? අපි පරික්ෂා කරලා බලන මේ හේතුව කොහොමද හරි. එයා ලස්සනයි. ලස්සනයි කිව්වොත් රාගය හැදෙනවා. හරි. එක දුර්වලකමක්. තරුණයි. හරි. තරුණ කට්ටිය දැක්කම රාගය හැදෙනවා. බාගෙට ඇඳගෙන හිටියාම එයාගේ බඩවල් පේනකොට කයේ කොටස් පේනකොට එහෙම අඩුපාඩු හඳුන්නම් රාගය ඇති වෙනවා. හරි. තවත් එකක් හොඳ ලස්සනට එයා මේ සුරූපියක් වගේ හොඳ ලස්සනට එයා මේ ඇඳ පැළඳගෙන ඉන්නවා නම් එයාගේ මේ රූපේ ලස්සන රූපලාවන්‍ය කරලා තිනවනම් ඒ ඒකට මේ රාගය ඇති වෙනවා. හරි. තවත් මොනවද? හැඳුන් තද වැඩින හිර වැඩින රාගය ඇති වෙනවා. මේ වගේ මේ රාගය ඇති වෙන්න හේතු ටික බලනවා. හරි. එතකොට කිරියම්ම කෙනෙක් දැක්කම රාගය දෙන්නේ නැහැ. ඉංගන්නියා පාරේ බුදියාගෙන හිටියාම රාගය හැදෙන්නේ නැහැ. වැරෑලි වෙලා දාඩිය පෙරාගෙන එහෙම යන කට්ටිය රාගය හැදෙන්නේ නැහැ. මිනිස්සේ මහතට ඉන්නවා නම් දොරවල් වලින් ඇතුල් වෙන්න බැරි තරම් මේ අලියෙක් වගේ ඉන්නවනම් රාගය හැදෙන්නේ නැහැ. එන රාගය හැදෙන්නේ මේ කාරණා අතර පාටද? දැන් මේ හේතුව නිසා නැදෙන්නේ. මෙයත් අරයා බවට පත් වෙනවා. මෙයා තුලත් ඒකේන ඒ අපිරිසිදු භාවය තියෙනවා. මෙයාගේ රූපලාවන්‍ය ටික අයින් කළාම gedara මිනිසුන්ටත් එයාව අඳුන ගන්න බෑ. එහෙනම් මේ ගාලා තියෙන මේ රසායනික ද්‍රව්‍ය නිසා මෙයා මෙහෙම පේන්නේ. හොඳට සබන් දාලා ඒවා ටික අයින් කළොත් gedara මිනිස්සු අනෝයා කවුද කියලා. ඇයි ඒ ඒගොල්ලන්ට අඳුර ගන්න බෑ. මේ ඇත්ත කතාව දැක්කාම අර හේතුයේ බලය බිඳෙනවා. අර හේතුයේ ධාරිතාව අඩු වෙනවා. දැන් අපි මෙයා දිහා බලන්නේ අර හේතුව නිරෝධ කරපු මානසිකතෙන් දැන් රාගය හැදෙන්නේ නැහැ. එහෙනම් අපි මේ කෙලෙස් නිරෝධ කරනකොට අපි කෙලෙස්යත් එක්ක පොර බෙදලා තින්නේ මෙච්චර කාලයක්. කෙලස් නැති කරන්නයි මිනිස්සු අපට කමටහන් දීලා තින්නේ. හේතුව නැති කරන්න කවුරුත් කමටහන් දුන්නේ දැන් අපි හේතුවයි නිරෝධ කරන්න ඕනේ. හේතුව තියෙන තාක්කල් කෙලස් හැදෙනවා. අඩුපාඩු හැදෙනවා. හේතුව නැත්තම් ඒවා නිකන් නිරෝධ වෙනවා. ඒවා වඩන්න දෙයක් නැහැ. නිකන් නැති වෙනවා. මේ විදිහට දවස ගානේ තරහා යන හැම මොහොතෙම ඒ යන යන හේතුව අරගෙන ඒක හරියටම දැකලා ඒක නිරෝධ කළාම ඒක පටිසෝතගාමි කළාම අර තරහව නැතු වෙනවා. ඒ විදිහට මාස දෙකක් යනකොට දැන් තරහා යන්න පුළුවන් ක්‍රම තියෙනවා නම් ඒක එක්ක 20ක් තියෙන්න පුළුවන් 40ක් තියෙනවා 500ක් තියෙනවා 1000ක් තියෙන්න පුළුවන්. මේ 10ම මේ විදිහට නිරෝධ කළාම එකක් නිරෝධ කළාම ඒක නැවතෙනකොට අපි දන්නවා මේක මේ විදිහට කලින් නිරෝධ කළේ අර අවබෝධය ඇතුලේ තියෙන තැම්පතුව ඒ රෙකෝඩ් එක ඒකටම නැවතෙන්නේ නැහැ ඒක එහෙනම් එකක් නැවත එන්නේ ඒක නිරෝධ කරලා නැති නිසා. එහෙනම් නැවත නැවත නිරෝධ කරලා කරලා ඒක අලුත් tempatuක් වශයෙන් දැම්මාම අර tempatuවත් එක්ක තමයි ඒක නැවතමත් වෙන මත වෙනකොටම දන්නවා මෙයත් අර කිරියම්මා වාගේ වෙනවා මෙයත් අර තින ඒ රසායනික ද්‍රව්‍ය ටික අයින් කළාම මෙයත් හරි කැත කෙනෙක් ප්‍රියමනාප නැති කෙනෙක් මෙයත් අර පුෂ්ටිමත් වෙනවා මෙයත් වැරහැලි වෙනවා මෙයා තුලත් අර අර කෙල සොටු සැම දාඩිය මල මූත්‍රා ඒ හැම දෙයක්ම මෙයා තුලත් තියෙනවා මෙන්න මේ විදිහට අර නිරෝධ කරපු ටිකත් එක තමයි අර කෙනේනකොට අර රාගේ නෑ එන්නේ එහෙනම් හැම කෙලෙසයක්ම අපි තුල තියෙන හැම කෙලෙසයක්ම අපි නැති කරන්නේ ඒකට හේතුව නිරෝධ කරනවා හේතුව නැති වෙලා ඇති ඇවිල්ලා බලනකොට කෙලෙසය නිකම් අතුරුදන් වෙලා ගා ජීවමාන නම් හැමදාම මල් පිපෙනවා ගා මැරිලා නම් මල් නැ තියෙන මල් දවස් දෙකක් තිබිලා පර වෙලා ඒවත් ඇටිලා පොළොවට පෝර වෙලා යනවා. ඇයි? මල් වලට පවතින්න බෑ ගා මැරිලා. එහෙනම් හේතු ටිකයි නිරෝධ කරන්න ඕනේ. द्वේෂය කියන එක, වෛරය කියන එක, තරාව කියන එක ඔක්කොම එකම මානසිකත්වයේ වෙනස් වීමක්. ඒක නැති කරන්න තියෙන එකම ක්‍රමය ඒක අතගන්න හේතුව හොයන්න ඕනේ ඉතින්ලා. ඇයි මෙයා තරහා යන්නේ? මොකද්ද මෙයාට තියෙන ප්‍රශ්නය? මෙයා තරහා යන්නේ මොන මොන හේතු උපාදානයක? ඒ හේතු ටික හොයලා ඒවා ටික නිරෝධ කරන්නට ඕනේ. ඒක නිරෝධ කළාම ඒක නැතුවම යනවා. ආයෙ ඒක එන්නේ නැහැ. මේ විදිහට වඩා නැමතිස්සෙම පුරුදු කරන්න. තරාව යනවන තරහා යන යන හැම මොහොතෙම ඒතු ටික අදාගෙන අදාගෙන යන තරාවල් 500ක් එයි. 500 මේ ඒතු ටික නිරෝධ කරන් 500 එක්කෙනිය කෙන්නේ අර 500 පොකුරෙන් එකක්. ඒක නිරෝධ කරපු නිසා දැනුම තියෙනවා. ඒ නිසා මේකත් නිරෝධ වෙනවා. කාලයක් යනකොට තරහා එන්නෙම නැහැ. ඇයි? හැම එකක්ම නිරෝධ වෙච්ච ඒවා එන්නේ. ද්වේෂය අද්වේෂය බවට අපි තුල තැම්පත් වෙනවා. දැන් ද්වේෂය දේශය බවට තියෙනවා. ඒ නිසා තරාවෙන් එළියට එනවා. ද්වේෂය අද්වේෂය කළාම අද්වේෂයෙන් එළියට ආවට ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් කර්ම හැදෙන්නේ නැහැ. සසරක් ඇදෙන්නේ නැහැ.